නෙත්ති අර උපනිශ්‍රය වෙනවා. යම්කිසි තත්තාකාරයෙන් මේ සත්‍ය දකින තැනයි මේ උපනිශ්‍රය වෙන්නේ. තත්තාකාරයේ දැකීමයි එතකොට සංඥා වේදනා නිරෝධයට මේ සතර ඉරියව්වට එන අරමුණේ සත්‍ය දකින තැනයි මේ උපනිශ්‍රය වෙන්නේ නිරෝධ සමාපත්තියේ හමුවන්නේ කියන එකයි මේකේ තේරුම. සාදු බන්තේ කියලා එතකොට චිත්ත ගෝපතුමා ඒ වාක්‍යයේදී එතන සූත්‍රය තුල අපිට දකිලා. කෝ විත්තෝ විත්තෝ ගහපති අන්න දැන් ඊගාවට ආයි නවතත් පණයක් අහනවා පඤ්ඤාහං ආපුච්චමි එතකොට වහන්ස සංඥා වේදේති නිරෝධයට සමවදනා මහණුන් වහන්සේගේ කවරදාම් වූ පළමු නිරුද්ධ වේද සංඥා වේදනා නිරසමවද සමවදන මුලින්ම නිරෝධ වෙන්නේ කවර ධර්මයක්ද ඉතින් කාය සංකාරා හෝ ඉතින් වචී සංකාරා හෝ ඉතින් චිත්ත සංකාරා හෝදයි ගැහැවිය සංඥා වේදේති නිරෝධයට සමවදනා මහණෝගේ වචී සංකාර පළමුව නිරුද්ධ වේ. අන්න වචී සංකාර පළමුව නිරුද්ධ වේ. ඉන්පස් කාය සංකාරාද ඉන්පසු චිත්ත සංකාරාද නිරෝධ වේ. මනම වහන්සයි අන චිත්ත ගැහැවිය පිළිතුරු දෙනවා. එතකොට අර විතක්ක ਵਿਚාර සංසිඳන පළමු අවස්ථාව ඒ මුලින් සංසිඳන බවත් දෙවනුව කාය සංකාර සංසිඳන කියන ආස්වාස ප්‍රාසවාස හුස්ම නොදැනී යන ස්වභාවයේ එතන කාය සංකාර සංසිඳන ස්වභාවය. එතකොට ප්‍රථම ධාන අවස්ථාව ලෞකික ධාන වලත් අපිට දකින්න ලැබෙනවා විතක්ක ਵਿਚාර සංසිඳන අවස්ථාව. දෙවෙනි ධාන විතර අපිට දකින්න ලැබෙනවා අර විතක්ක ਵਿਚාර සංසිඳන ප්‍රීසුක ඒකාග්‍රතාව කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නොදැනෙන ස්වභාවය කාය සංකාර සංසිඳනවා. එතකොට හතරවෙනි ධාන විතර අපි දකින්න ලැබෙන්නේ එතකොට වේදනා සංඥා සංසිඳන තැන. එතකොට ඒකම බුදුන් වහන්සේ එතකොට මේ මේ කවුද මේ කාමගු තෙරුන් වහන්සේ පැහැදිලි කරන ආකාරයත්. එතකොට මත්තේ පැණයක් අසමින් නැවතත් පැණයක් ආනවා. එතකොට වහන්ස මේ යමෙක් මලෝ මලේද කලුරිය කලේද යම් මේ මහන කෙනෙකුන් සංඥා වේදේති නිරෝධයට සම්ම වන්හුද මොවුන්ගේ වෙනස කිමෙක්ද අන්න මරණු කෙනෙක්ගෙත් එතකොට සංඥා වේදනා දැනෙන්නේ නැහනේ. එතකොට අහනවා මරණු කෙනෙක්ගෙත් එතකොට සංඥා වේදේති නිරෝධයට සමවන්නුගෙත් වෙනස කුමක්ද කියලා. ගැහැවිය. මේ යමෙක් මලේද කලුරිය කලේද ඔහුගේ කාය සංකාරය නිරුද්ධය. සංහි වචී සංකාර නිරුද්ධය. සංහි චිත්ත සංකාර නිරුද්ධය. මරණට පස්සේ මේ තුන් සංකාර පනවන්නේ පනවන්න බෑ. එතකොට එතන ආත්ම ස්වභාවයක් ආයි නිරූපණය වෙන්නේ නැහැ. එතකොට ප්‍රාණ ස්වභාවයක් නැහැ. එතකොට සංහි යාහු පිරිහුනේ උණුසුම සංහීය. ඒ කියන්නේ උණුසුම නැති වෙලා. එතකොට එතන අජීවී ස්වභාවයක්. ඉඳුරෝ නාටය. ඉඳුරන් වැඩ කරන්නේ නැහැ. ගැහැවිය. යම් මේ මහනකුන් සංඥා වේදේති නිරෝධයට සමවන්නේද ඔහුගේ කාය සංකාර නිරුද්ධ සංහී දැන් මේ මහාන කෙනෙක් ගැන කතා දැන් දේශනා කරන්න. දැන් කලින් මැරුණු කෙනෙක් ගැන. මැරුණු කෙනෙකුට මේව පණවන්න බෑ. ඒක පැහැදිලි කරා. ඊට පස්සේ භික්ෂුවක් ගැන පැහැදිලි කරනවා. ද සංඥා වේදේති නිරෝධ සමාපත සමාදින මහාන කෙනෙක් ගැන පැහැදිලි කරනවා. මහාන යම් මහාන කෙනෙකුන් සංඥා වේදේති නිරෝධයට සමාදීද ඔහුගේ කාය සංකාරය නිරුද්ධය. වචී සංකාර නිරුද්ධය. චිත්ත සංකාර නිරුද්ධය. තුන් සංකාර නිරුද්ධයි. කියන්නේ මේ ඉදපික්ක වික්කු මේ ශාසනයේ මහාන කෙනෙක් ගැනයි මේ පැහැදිලි කරන්නේ. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර නිරුද්ධයි. එතකොට චිත්ත සංකාර නිරුද්ධය සංහිය ගෑවිය මේ යමෙක් මලේද කලුරිය කලේද යම් මේ මහණෙකුන් සංඥා වේදේති නිරෝධයට සමවදීද මේ ඔවුන්ගේ වෙනසයි. එතකොට මරණු කෙනාට එහෙම තුන් සංකාර පැනවීමක් කරන්න බෑ. හැබැයි සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සමවදීන මහණකේ වචී සංකාර සංසිඳිලා කාය සංකාර සංසිඳිලා චිත්ත සංකාර සංසිඳිලා. එතකොට මනව වහන්සේ ඔන්න චිත්ත ගෘහපති නැවතත් ප්‍රශ්නයක් අහනවා. වහන්ස කෙසේනම් සංඥා වේදේති නිරෝධ සමාපත්තියේ නැගී සිටීමේදයි. ගැහැවි සංඥා වේදේති නිරෝධ සමාපත්තියේ නැගී සිටින මහණවුට අනස් දැන් අහන ප්‍රශ්නේ තමයි චිත්ත ගෘහපති අහන ප්‍රශ්නේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය නැගී සිටින්නේ කෙසේදයි කියන එක. එතකොට දැන් උන් පිළිතුර දෙනවා. එතකොට කාමුගුතරුන් වහන්සේ සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගී සිටින මහණවට මම සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගී සිටිමි සංඥා වේදනා නිරෝධ නැගී සංඥා වේදනා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින්නේ මෙයි මම සංඥා වේදනා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිනිමි හෝ මම සංඥා වේදනා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිමි හෝ නැගී සිටින්නෙමි නැගී සිටිමි නැගී සිටිනිමි සිටින්නෙමි සිටියේමි සංඥා වේදනා නිරෝධ සමාපත්තේ නැගී සිටියේමි හෝ මෙබඳු සිතක් ඇති නොවේ ඒ කියන්නේ එබඳු සිතක් ඇති වෙන්නේ නැහැ නැගී සිටිමි කියලා සිතක් ඇති වෙන්නේ නැහැ වැළිදු යම් සිතක් ඒ බව පිණිස ඔහු පමුණුවා නම් එසේ ඔහුගේ සිත පමුණුවම වඩන ලද්දේ වෙයි. පළමුවම වඩන ලද්දේ වෙයි. සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සමවදින අවස්ථාවේමයි එතකොට ඒ නැගී සිටීමත් එතකොට සංඥාවක් සකස් කර ගන්නවා කියන එකයි පළමුවම සංඥාවක් දැන් මේකෙදී ඒ හොඳටම පැහැදිලි වෙනවා මෙබඳු සිතෙක් අද එතකොට වැලිදු යම් සිතක් ලද්දේ වේ මැනවේයි එතකොට පළමු එතකොට යම් සිතක් ඒ බව පිනිස ඔහු පමුණුවා නම් එසේ ඔහුගේ සිත පළමුවම වඩන ලද්දේ වෙයි. ඒ කියන්නේ ඒ සංඥා වේදනා නිරෝධ සමාපatti සමවදින්න කලින්ම ඒ ඒ සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගී සිටින ඒ ඒ ඒ අදිෂ්ඨානයක් එහෙම නැත්නම් අපි කතා කරනවා නම් ඒ සංඥාවක් සකස් කරගෙනයි සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සමවදින්නේ. අන්නේ ඊට පෙරම ඒ සංඥාව සකස් කර ගන්නවා කියන එකයි පළමුවම ඒ වඩනා ලද්දේ වෙයි කියන එකේ තේරුම. දැන් අපි ඒක සූත්‍රයෙන්ම බලමු. කතම් පඤ්ඤ බන්තේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය උට්ටානං හෝති. උට්ටාන වෙන හැටි කතා කරන්න. හෝති. නකෝ ගහපති සංඥා වේදේති නිරෝධ සමාපත්තිය උට්ටා හන තස්ස බික්කුණෝ එවං හෝති අහං සංඥා වේදේති නිරෝධ සමාපත්තිය උට්ට බිහස් උට්ට බිහන් සම්ති වා අහං සංඥා වේදේති නිරෝධ සමාපත්තිය උට්ට හාමින්ති වා අහං සංඥා වේදේති නිරෝධ සමාපත්තිය උට්ටිනෝ වාති අතක්කවස්ස පුබ්බේව තත චිත්තම් භවිතං හෝති යන්තං උත්තරේ පඤ්ඤාං ආපුජි එතකොට මේ සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සමවදින්න කලින්ම මේ සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගී සිටීමත් අරමුණු කරලයි එතකොට සංඥා වේදනා නිරෝධ සමාපත්තියට යමෙක් අරමුණු කරලා සංඥා වේදනා සමාදින්නේ ඊට කලින්ම ඒ නැගී සිටීමත් අරමුණු කරලා බව මෙතනින් පැහැදිලි වෙනවා. මැනව වහන්සේ එත චිත්ත ගෝපත්‍රි ඔන්න ඒකත් නවතත් ප්‍රශ්නයක් සංඥා වේදේති නිරෝධ සමාපත්තේ සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගී සිටිනා මහණවුන් වහන්සේගේ කවර දාම්මු පළමුව උපදීද ඉදින් කාය සංකාර හෝ ඉදින් වචී සංකාර හෝ චිත්ත සංකාර හෝ දැයි. දැන් අහනවා ඊගාව ප්‍රශ්නේ චිත්ත ගුහපැදී සංඥා වේදනා නිරෝධ සමපත්තිය නැගී සිටින මහාන ඉස්සලම මුලින්ම නැගී සිටින්නේ වචී කාය සංකාරද වචී සංකාරද චිත්ත සංකාරද කියලා. ප්‍රශ්නේ ඒකයි. ඉන්පසු අන්න දැන් පිළිතුරු දෙනවා සංඥා වේදේත් නිරෝධ නැගී සිටිනා මහාන උට චිත්ත සංකාරයේ පළමුවද ඉන්පසු කාය සංකාරයේද ඉන්පසු චිත්ත වචී සංකාරයේද මනව වහන්සයි අන්න මේ විදිහට පිළිතුරු දෙනවා. එතකොට දැන් වේ සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගී සිටින මහානුව අතරම එන්නේ අර අරමුණු කරානේ අන්නේ අරමුණු නැගී සිටිනවා කියන අරමුණ එනවා. ඒ කියන්නේ නැගී සිටීමේ කියලා මේ අර අරමුණු කරපු අරමුණ මෙතනදී එනවා. මේක අපිට කතා කරන්න ඕනේ ඇත්තටම අවදිමත් ස්වභාවයකින්. ඒ කියන්නේ විඥාන මායාවේ නෙමෙයි අපි කතා කරන ඥානය හරහා. ඒ කියන්නේ සීය හරහා. ඒ සීයට තමයි මේ ආසුවන්. එතකොට ඒ චිත්ත ඒ නැගි ඒ සංඥා වේදනා නිරෝධයෙන් අවදි වුණු බවට සීයක් උපදිනවා. ඒ සීය තමයි මේ එතනදි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගිසිනවන සීයක් ඒ වගේම කාය සංඛාරයක් ආසස ප්‍රාසස කියන්නේ කය පිළිබඳ සංඛාරයක් ඊට පස්සේ වචි සංඛාරයක් ඊට පස්සේ තමයි ඒක වචි සංඛාරයක් බවට එන්නේ. ඒතොර චිත්ත සංඛාර, කාය සංඛාර, වචි සංඛාර කියන විදිහට අර හට ගන්නකොට වචි සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර නිරෝ සමවතටපත් වෙනකොට සමවතේ නැගී සිටිනකොට චිත්ත සංඛාර, කාය සංඛාර, වචි සංඛාර කියන ආකාරයටයි. එතකොට ඒ සිහිය නිරෝ සමවත නැගී සිටින බවට තියෙන සිහිය ඒ වගේ මේ කය 100 ඒ වගේ මේ වචනෙට 100. එතකොට ඊගාවට තවත් ප්‍රශ්නයක් අහනවා. මත්ෙහි පැනයක් අසවයි. නැවතත් එතකොට චිත්ත ගෘහපති අහන ප්‍රශ්නයක් අ මේ අහන්නේ අපේ කවුද මේ වේදගු මේ කවුද කාමගූතරුන් වහන්සේගෙන් මේ අහන්නේ. එතකොට වහන්ස සංඥා වේදනා නිරෝධ සමාපත්තියේ නැගී සිටින මහණුන් වහන්සේ කෙතෙක් පහස්සු පුසිද්දයි ගැහැවි සංඥා වේදේති නිරෝධ සමාපත්තියේ නැගී සිටි මහණු ශුන්්‍යත පස්සේ කුමන පහසයකින් එතන කුමන විහරණයකින් එහෙම නැත්නම් කුමන සමාපත්තිසුවයකින් වාසය කරනවද කියන එකයි මේ ප්‍රශ්නේ පස්ස කියන්නේ ස්වභාවයනේ එතකොට සංඥා වේදේති නිරෝධ සමාපත්තියේ නැගී සිටි මහණෝ ශුන්්‍යත පස්සේ අනිමිත්ත පස්සේ අප්‍රණීත පස්සේ යන තුම් පහසු පුසිතී මනව වහන්සේයි යන්න එතනදිත් පිළිතුරු දෙනවා මනවයි කියලා පිළිතුරු දෙනවා එතකොට මේ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය තමයි එතකොට මේ ඉද බික්කේ බික්කු මේ ශාසනයේ භික්ෂුවක් මේ කතා කරන්නේ අපි එක මුලින්ම පැවසුවේ ඒකයි. එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්නේ මේ අන්තොට පිරිවැඩියන් එක නෙමෙයි මේ අතකට කාමගුතරුන් වහන්සේ දේශනා කරන්නේ ඉදබික්ක වික්කු මේ ශාසනයේ භික්ෂුවක් නිරෝධ සමාපත්තියට සමවදිනකොට ඒ ස්වභාවයයි පැහැදිලි කරන්නේ. ඒතොර අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියලා චේතෝ විමුක්තියයි. එතකොට මෙතනදී නිරෝධ සමාපත්තියේ විදිහටත් මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් බාහිරත් දෙයක් නැහැ කියනකොට අපි දන්නවා එතන අනිමිත්තයි. එතකොට සිතෙත් දෙයක් නැහැ කියන බාහිරත් දෙයක් නැහැ කියන නිමිති ප්‍රකට වෙන්නේ නැහැ. නාමයෙන් මිදිලා රූපයෙන් මිදිලා. එතකොට ශුන්‍යතයි. එතන ශුන්‍යතයි. එතකොට අරමුණ එතනින්ම මිදෙනවා. මේ අරමුණකයි මේ දකින්නේ අරමුණම තමයි දිගටම ගලන්නේ. ඒක ඒකයි අරමුණක් ඉපදෙන නිරුද්ධ වෙනවා. එතකොට ඒක අරමුණක් අපි සත්‍ය දකින්නවා කියන තැනයි ධර්මයේ දකින්නේ. එතකොට මෙතන එන අරමුණ කුමක්ද? දැන් බාහිර ඇත්ත වෙන්නේ පොත දකින්න සිතන නම් දැන් බාහිර පොත කියලා දෙයක් නැහැ. උපමාවක් ගත්තොත් දැන් සිතෙත් පොත කියලා දෙයක් නැහැ. එතකොට නාමයෙන් මිදලා රූපයෙන් මිදලා. එතකොට අනිමිත්තයි. නිමිති හටගන්නේ. පොත කියන නිමිත්තෙන් මිදලා. එතකොට අනිමිත්තයි ශුන්‍යතයි. එතකොට දෙයක් නැහැ එතන ශුන්‍යයි. එතකොට අනිමිත්තයි ශුන්‍යතයි ශුන්‍යතයි කියන්නේ මෙතන සංකාර චිත්ත සංකාර එළිය කොහොමවත් අපිට හමු වෙන්නේ නැහැ. එතකොට ශුන්‍යත අප්‍රණීතයි ආත්මයක් අපිට නිරූපණය වෙන්නේ අනාත්ම ධර්මය මේ තුල අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි අන්න චේතෝ විමුක්තියයි. එතකොට මේක ඉදබික් වේ බික්කු මේ ශාසනයේ භික්ෂුවයි. එතකොට අන්තර පිරිවැඩියක් නෙමෙයි. ඒ කියන්නේ සමතේ වඩලා අර බුද්ධ දර්ශනයක් නොදැන කරන භාවනාව වගේ නෙමෙයි මේ. මේ ඇවිල්ලා සතර ඉරියව්වෙම. සතර ඉරියව්වෙම එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන මෙන්න මේ සංඥා වේදනා නිරෝධයකට යනවා. ඒක තමයි අපි ඔබට පෙන්වන්නේ. මේ සතර ඉරියව්වෙම තියෙන බව. මේක පරයන්කෙම පමණක් නොවන බව. හැබැයි පරයන්කේ මේක සමාපත්තිසෝය හොඳින් දැනෙනවා. හැබැයි මේක සතර ඉරියව්වෙම මිදෙන ස්වභාවය තුලත් එවැනි ස්වභාවයක්ම තියෙනවා. යන්හි යන්හි එතන එතන මිදෙන ගතියක් තියෙනවා. එතකොට මෙතන මෙතනත් ඇත්තරම සංඥා වේදනා නිරෝධයක් තියෙනවා. සංඥා වේදනා නිරෝධය තමයි එන අරමුණේට කම්පණය නොවන ස්වභාව. අක්කෝපපචේතෝ විමුක්තිය කියන්නේත් ඒකමයි. කම්පණය වෙන අකම්පිතය. එන අටලෝදාමින් කම්පා නොවන ගුණ. ලාභ ලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක් කිසිවක් මෙතනදී අදාළ නැහැ. ඇයි අවිද්‍යා ආශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යා නිරෝධයක්. කරා යන ගමන. ඉතින් මේකේ අවස්ථාව මුලින් ටිකක් රළු ස්වභාවයක්, ටිකෙන් ටික සුකුම ස්වභාවයක්. හැබැයි මෙන්න මේක දකිනවා නම් යමෙක් මේ සංඥා වේදනා නිරෝධය තුළ අපි මේ දකින මෙන්න මේ මේ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියන තැන මෙතර ඇත්තටම එන අරමුණේ මිදීමක් තියෙනවා. හැබැයි මේක යටින් තව කතාවක් තියෙනවා. ඒක අරහත් සමාධියේදී අපට හමු ඒක තමයි රාග දේශ මොහ කෙලෙස් ඡේවිගෙන යනවා. ඒ සංඥා වේදනා නිරෝධයත් එක්කම. එතන මේක මේක භාෂිතයේ විදිහ මේ විදිහට කතා කරාට ප්‍රායෝගිකවදී මෙන්න මෙහෙමයි ප්‍රායෝගිකයේදී ඔබට ප්‍රත්‍යක්ෂ වේවි සාන්දිටික වේවි ඔබට සුඛේ දැනෙනවා ප්‍රීතිය දැනෙනවා ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ මෙතන තියෙනවා මෙතන සබ්බ සංකාර සමතයක් මෙතන දැන් සිද්ධ වෙනවා වචී සංකාර කාය සංකාර මනෝ සංකාර චිත්ත සංකාර ඔය තුන් සංකාර සමතේ වීමක් යනවා එමුද අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ අරමුණ මිදීම එතකොට සබ්බුපති පටනිස්සක් ගොත් මෙතන යටින් සිද්ධ වෙනවා ඔන්න ඔතන තමයි විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන්නේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පට්ටිසග්ගානුපස්සී ඒ රහත් භාවය කරා යන ගමන. හැබැයි මෙතන නිරෝධ සමාපත්තියේදී කතා කරන්නේ අරහත්ත්වය ගැන නෙමෙයි. මෙතන කතා කරන්නේ විහරණය ගැනයි. ඒ විහරණය තුළ සමාපatti සෝයක් ගැනයි. ඒ කියන්නේ රාගදේශමෝ කෙලස් ප්‍රහීන වෙලා නැහැ තාම. ඒකයි කිව්වේ නිරෝධ සමාපත්තිය කියන්නේ රාගදේශමෝ කෙලස් ප්‍රහීන වුණු අවස්ථාව නෙමෙයි කියලා. ඒක රහත් භාවයේ නෙමෙයි. නමුත් මේක සමාපatti සෝයේ ඒ සංඥා වේදනා ඒ නොදැන ස්වභාවය. නමුත් කෙලස් තියෙන කෙනාටත් මේ ස්වභාවය හට ගන්නවා. අතරම හට අරමුණු වලින් මිදෙන්න තනයි හට ඉතින් එතන අභ්‍යන්තරේ අර සුකුම ස්වභාවයක කෙලෙස් ස්වභාවයක් කම්පන ස්වභාවයක් සුකුම ස්වභාවයක් කෙලෙස් ස්වභාවයක් පවතින පුළුවන්. ඉතින් මේක දකින්න මහා නුවණක් ඕනේ. ඒ වගේම සාන්තිට්ඨික වෙන්න ඕනේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. හැබැයි ඒ ඒ අරමුණේ මිදීමක් තමයි මෙතනදී පෙන්වන්නේ. ඒක සමාපatti සෝයක් වෙනවා. ඒක ඒ එකම අවස්ථාවේ විහරණය තුල අර අර කන්දක් රගිනකොට තනිතලාවක් හම්බ වෙලා එතනම ඉන්නවා. එකම මට්ටමක ඉන්නවා වගේ ස්වභාවයක්. ඒකත් සුකුම ස්වභාවයක්. ඒ සුකුම ස්වභාවයේ නිරෝධ සමාපත්තිය. ඉතින් එතන ඒ නිරෝධ සංඥාවක සිත පීඩා ගැනීමක් තියෙනවා. ඒකයි. නමුත් අතන කෙලෙස් ස්වභාවය අර සංඥාවේ ස්වභාවය අසමාපත්තිසෝය තුළ වෙන සංඥාවක් නැහැ සංඥාව පමණයි. සමාපත්තිසෝය සංඥාව පමණයි. සාකම්පිත ස්වභාවය. හැබැයි ඒක යටින් රාගදේශම කොලෙස් යන්තංහාරි ස්වභාවයක් ඉස්මත් තිබුණොත් ඒක ඡය වෙලා ගිහිලා තමයි අරහත්ත්වේ කරා යන්නේ. ඉතින් මේක විග්‍රහයක් පමණයි. මේක හුදෙක් පැහැදිලි කිරීමක් පමණයි. කෙනෙකුට ඕන තරක කරන්න පුළුවන් නෑ. රාගදේශම කොලෙස් තුනී වෙලයි සමාපත්තියට යන්නේ. නෑ ඒක අරහත් සමාධිය කියලා බුදුන් වහන්සේ වෙනම පැහැදිලි කරනවා යංගි යංගි එතන එතන මේ ඒකට ඇලෙනවද නැද්ද ඒ මිදීම දකින්න එක ඒ තුලත් සමාපatti සොයක් ඒක රාගදේශම කෙලෙස් හට නොගන්න තැන ඒ නේන අරමුණ එතනම රාගෙකුත් නැහැ දේශකුත් නැහැ මොහත් නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහීන වෙන තැන ඇත්තටම මොහේ නැති වෙන තැනයි රාගදේශ මොහත් හටගන්නේ. ඉතින් ඒක එනේන අරමුණ එතන මිදි මිදි ගිහිලා ආයි දැනෙන නොදැනෙන ස්වභාවයකටම එන ස්වභාවයක්. ඒක අවසානේ. ඒක බුදුන් වහන්සේ සංඥා වේදනාන පරම සුඛය කියලා අන්‍යාගමිකෙන් කිව්වා. බ්‍රාහ්මණ නිගණ්ඨ ජටිලයෝ කිව්වා. ඒගොල්ලෝ ආත්ම සංඥාවේ හිටියා. ඒකයි එහෙම කියන්න හේතුව. ඒගොල්ලෝගේ ආත්ම සංඥා තියනවා කියන්නේ ඒගොල්ලෝගේ රාගදේශමෝ කෙලස් ප්‍රහීන වෙලා නැහැ. ඒගොල්ලෝ ආසවක්ඛ්‍යා ඥානය ඒගොල්ලෝ ගාව නැහැ. එන ඉදබික්කෝ මේ ශාසනය බුදුන් වහන්සේ මේක ලෝකෙට හඳුන්වලා දෙනවා. රාගදේශමෝ ආසවක්ඛ්‍යා ඥානය. එතකොට ඒතර අරගොල්ල සමාපස්සුවේ හිටපුවා. ඒගොල්ලන්ට එතකොට මේ කියපු දේ ගැළපෙනවා. ඒගොල්ලෝ ගා කෙලස් ස්වභාවයක් තිබ්බා. ආත්ම සංඥාවක් තිබ්බා. ඒ ඒගොල්ලෝ ආත්මයක් තමයි හිටියේ නිව සමාපatti. අපේ දැන් මෙතන මොකද්ද කියන්නේ? රාග දේශ මොහ කෙලස් වශය වීගෙන ගිහිලා කෙලිම අරහත් සමාධිය ගැන කතා කරන්නේ. එතනදී අන දැන් යම්කිසි භික්ෂුවක් එන්න පුළුවන් රාග දේශ මොහ කෙලස් වෙන රාත්‍රියටපත් වෙලා නැහැ. ඒත් එයාට නිව සමාපත්තිය සංවේදින හැකියාවක් තියෙනවා. හැබැයි අරහත්ත්වයටපත් වෙනවා කියන එකත් එච්චර දෙයක් නෙමෙයි මේ මාර්ගය තුල යන කෙනා ඊටු ටිකක් තියනවා. මොකද අනාගාමී භූමිය පවු කරනවතන. අනාගාමි භූමිය පහු කරපස් සුද්ධාවාසවල උපදිනවා කියන්නේ ඔන්නේ කෙලෙස් යන්තම් හරි දැන සබයික ආත්ම ස්වභාවයක් දැනෙන්නේ. කෙලෙස් ස්වභාවයකට වැඩිය එතන දෙයක් කියන දැනීමක් තමයි තියෙන්නේ. ඒකත් රැවටෙන්න යන්න එපා. අර අර ඕලාරික මට්ටමේ කෙලෙස් ස්වභාවයක් නැහැ. සංඥා ස්වභාවයක් සුකුම ස්වභාවයක් අර දෙයක් වගේ දැනෙන ස්වභාවයක් තමයි ඉස්මතු වෙන්නේ. ඒක කම්පන ස්වභාවයක් කම්පන චංචන ස්වභාවයක් තමයි ඉස්මතු වෙන්නේ. එතකොට ඒකත් දිය වීගෙන යනවා කම්පනයක් නැහැ. එතකොට කෙලින්ම ආත්ම ස්වභාවයේ දිය වෙනවා. අන්න අරහත් සමාධිය. එතකොට සුද්ධවාස පනවන්නේ අර හුස්ම ගියොත් අර අර කම්පන ස්වභාවයේ තියෙද්දි කම්පන ස්වභාවය නැති වෙලා නැතුව හුස්ම ගියොත් ඒ කම්පන ස්වභාවය නිසා තමයි සුද්ධවාස පනවන්නේ. අවිභ්‍ය අතප්පේ සුදස්සේ සුදස්සය අකනිටා. හැබැයි පංච සුද්ධාවාස. ඒවත් අපිට තව ගොඩක් විග්‍රහ කරන්න හැකියාව තියෙන අපේ පස්සට තියාගමු. දැන් අපි මෙතන ගත්තොත් එහෙම දැන් අරහත් සමාධියට එනකොට මෙතන කම්පන ස්වභාවයක් දිය වෙගෙන යනවා. ඉතින් ආයි කම්පන වන ස්වභාවයක්ම දැනෙනවා. ඒක ඇත්තටම හැම සතර ඉරියව්වෙම දැනෙන ස්වභාවයක්. මේ අරහත් සමාධිය. ඉතින් මේක පරයන්කෙත් ඉන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ මොන ඉරියව්වෙන්ද ඉන්නේ කියන එක. නමුත් මේක සතර ඉරියව්වෙම ඔබට දකින්න ලැබෙන බව අපිට ඒක අපි කියන්නේ ඒක ඔබට ධර්මයේ තුල පොත්වල බලලා නෙමෙයි මේ අධ්‍යක්ීම් සහිතවමයි. මේ සාන්දිටික ධර්මයක් අපි අපිට එලි කරන්නේ. ඉතින් මේ කියන ඒවා පොත්වල යහගිය පැහැදිලි කිරීමක් මේ හැමතැනදීම අපි කරනවා. ඒ අපේ ප්‍රායෝගික සාන්දිටිකතාවය තුළයි. ඉතින් කෙනෙකුට ඒක අභියෝග ලක් කරන්න පුළුවන් කිසිදු ගැටලුවක් නැහැ සාදු සාදු සාදු ඔබ එතනට කටයුතු කරනවා නම් එතනට කැපිටල් කෙනෙක් ඉඳීමත් විශාල භාග්යක්. ඒ තරම්ම මේ තන සියුම් සියුම් කාරණාවක්. ඊටාම සියුම්. හඳුනා ගන්න කෙසේ හෝ ඔබගේ රාග දේශමෝ කෙලෙස් සංසිඳන බව ඔබට දැනෙනවා නම් ඔබ ඉන්නේ නිවැරදි මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගය හටගන්නෙත් එතනින් කියලා අපි පෙන්වුවේ ඒක. කෙලස් දිය වේගෙන යන තැනයි ආරෂ්ඨාංග මාර්ගය. එයයි සම්මා වායාම සම්මා සංකප්ප සම්මා සකම්මන්ත සම්මා ආජීව සියල්ලම ජීවිකාව පව. කෙලස් සංසිඳන ගමන යන. නිවන දක්වාම යනවා. සම්මා සත් සම්මා සමාධි කියව එකයි සම්මා සමාධි කියන්නේ ආරහත් සමාධියයි. එතකොට මෙතන සම්මා කියලා කියන්නේ ඇත්තටම රාග දේශ මොහ කෙලෙස් සංසිඳන මගේ අනායට. එතකොට මෙතන ආ බාහිර දෙයක් නැහැ කියලා, සිතේ දෙයක් නැහැ කියලා දකින තැනයි සම්මා කියන්නේ. නාම රූප උපරුජ්ජනය පච්චේ පරිග්ගා ඥාණයෙන් පස්සේ ඒ නාම රූප වලින් මිදෙන තැනයි. එතකොට අපිට හමු වෙන්නේ අවිද්‍යාව සුනුවිසුණු වෙන තැන. එතන තමයි ඇත්තටම මේ සම්මා දිට්ඨිය තියෙන තැන. ඉතින් ඒක දකින්න ඕනේ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි කියන තැනින්මයි. මේවා එකක්වත් මහා ලොකු දේවලුත් නෙමෙයි බැරි දේවලුත් නෙමෙයි අපේ සාකච්ඡාවලට සවදන ගොඩක් අය අපිට කතා කරලා ඉදිරිපත් කරන එයාලගේම සාන්දිටිකතාවය ප්‍රත්‍යක්ෂතාවය ඒක මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි ඔබට තියෙන්නේ මේ අරමුණ මේ ඉස්සලා මේ ධර්මය හොඳින් අහගන්න දැනගන්න සුතමේ පැත්තේ තොර සුතමේ ඥානය ඇති කරගන්න ඊට පස්සේ ඔබට මේ කෘත්‍ය ඥානය ඔබට ලොකු ගැටලුවක් ඇති කරන්නේ ඒ කියන්නේ හිමාලය පර්වතය වගේ ඔබගේ කෙලෙස් සංසිඳිලා තියෙන්නේ ඔබට කොහොමද සත්‍ය පේන ගන්නව ඔබ ඒකාන්තේ නිවන් මග යනවා ඔබගේ ඇතර මේ ආත්ම භාවයේ මේ මොහොතේම ඔබ සදාමරණීයත්වයටපත් වෙනවා. උත්තරීතර අනුත්තරත්වයටපත් වෙනවා. ඉතින් මේ සාන්දිටික ධර්මයක් ප්‍රත්‍යක්ෂ ධර්මයක් මැරිලා යන එකක් ගැන ඔය විශ්වාසයක් ඇදෙILLා නෙමෙයි. ඒවා මේ ඒවා බුදුදහමේ නැහැ. බුදු ධර්මයේ තියෙන ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වෙනවා. ආයි මැරිලා ලබන එකක් බුදුදහමේ නැහැ කොහෙවත්. රවටෙන්න යන්න එපා. ඉතින් ප්‍රත්‍යක්ෂ ධර්මය සාන්දිටිකෝ අකාලිකෝ ඒපසිකෝ ඕපනායිකෝ පච්චුප්පන්න ධර්මය කිව්වේ මේ මොහොතේමයි මැර ලබන දෙයක් නෙමෙයි. ඉතින් ඒක හොඳින් දකින්න ඕනි නුවණින් දකින්න ඕනි. ඉතින් දීර්ඝ පැහැදිලි කිරීමක් අපි ඔබට ඉදිරිපත් කළා. ඇත්තටම මේ චිත්ත ගෘහපතිත් ඒ කාමගු තෙරුන් වහන්සේත් අතර යන සාකච්ඡාවේ තාම යටින් තියෙන ඊටාම ගැඹුරු පැත්තක් තමයි අපි පෙන්නේ. එතකොට මෙතනදී ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නේ තමයි චිත්ත ගෘහපති අහන ප්‍රශ්නේ තමයි සංඥා වේදනා නිරෝප සමාපත්තියෙන් එතකොට නැගී සිටිනකොට ඒ එන ආකාරය ගැන අහන්නේ මුලින්ම කිව්වා චිත්ත සංකාර ඊට පස්සේ කාය සංකාර ඊට පස්සේ වචි සංකාර විදිහට ඊට පස්සේ ආයමත් චිත්ත ගෘහපති ප්‍රශ්නයක් ඇහුවා අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියන ඒ ඒ ස්වභාවය තමයි එතන පවතින්නේ කියන සංඥා ස්වභාවය ගැන ඇහුවා. එතනත් පැවසුවා. ඊට පස්සේ නැවතත් චිත්ත ගෝපතේ ඇහුවා තවට ඊගා සංඥා වේදිත නියෝ සමපතේ නැගී සිටි මහණෝ වහන්සේ කුමන කුමකට නමුනේ කුමකට නැඹුරු වේද සංඥා වේදිත නියෝ සමපතේ නැගී සිටි මහණ විවේක නැමුණු කොට අන කුමකට නැමුණු කොට කුමකට පත්තු සිටීද කියන එක. සංඥා වේදේති නිරෝධ සමවතේ නැගී සිටි මහණෝගේ සිත විවේකයට නැමුනේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ. ඉතින් ඒක නිවනට නමුණක් කොට පවතිනවා කියන එක තමයි ඒ විවේකයට බර වෙලා. ඊට මෙතන තියෙන මහා විවේකයක් මේ නිවන කියලා දෙයක් අපි නැති බව පැවසුවා. අපි කෝ ඒක උදෙක් දකින්න මහා නුවණක් ඕනේ. ඉතින් එතන මහා විවේකයේ ස්වභාවයක් තමයි විවේකී ස්වභාවයක් තමයි මේ ඇත්තටම නිවීමේ ස්වභාවයක් එතන තියෙන්නේ විවේකයට බර වූයේ විවේකයට නැමුණා වූයේ එතකොට මේ වාක්‍ය ටික අපි බලමු සූත්‍රයෙන්ම මනව ආයස්මත් කාම්බු තෙරුණාංශේ අදන පිළිගෙන අනුමෝදන් වූ. එතකොට අපි එක වාක්‍යයෙන් බලමු. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය උට්ටිතස්ස පන බන්තේ බික්ඛුනෝ කිං තින්නං චිත්තං හෝති කිං පනං කිං පබ්බහරಂತಿ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය දැන් දැන් ඒ ප්‍රශ්නේ ඊට පස්සේ පිළිතුරු දෙනවා කුමන ස්වභාවයක නැගී සිටියේද කියලා. එතකොට සංඥා වේදේති නිරෝධ සමාපත්තිය උට්ටිතස්ස කෝ ගහපති බික්කුණෝ වේකී වේක නිත්තං චිත්තං හෝති වේක පනං වේක පබ්බාරන්ති සාදු බන්තේති කෝ අන ඊට පස්සේ ඒක පිළිගන්නවා. එතකොට විවේකයට නමුණක් කොට පවතිනවා කියපේ. ඊට පස්සේ වහන්ස සංඥා වේදේති නිරෝධ සමාපත්තියට කොතෙක් දහම් වූ බොහෝ උපකාර ඇත්තේදයි අන්න දැන් නවතත් ප්‍රශ්නයක් අහන චිත්තගෝපති. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය පන බන්තේ කති ධම්මා බහුකාරාති කුමන ධම්මෝ උපකාර වේද කියලා. අද්දාකෝ ත්වං ගහපති යම් පතමං පුබ්බිච තබ්බං තං පජ්ජා පුච්චසි අපි ච තෑහං වයා කරේසාමි සංඥා වේදේති නිරෝධ සමාපත්තියකෝ ගහපති ධම්මා බහුකාරා සමතෝච විපස්සනාති. එතකොට අහන ප්‍රශ්නේ තමයි කුමන කාරණාවක් මේට උපකාර වෙනවද කියන එක. එතකොට සමත විපස්සනා තමයි මේ එතකොට කාමගු තෙරුන් වහන්සේ දේශනා කරන සමත විපස්සනා යුගන්දන. එතකොට ගමන උපකාරී වෙන බව. ගැහැවිය තෙපි ඒකාන්තයෙන් යමක් පළමු විමසිය යුතු නම් ඒ පළමු විමසිය යුතුය. ඒ කියන්නේ මේක මුලින්ම ආන තිබුණු ප්‍රශ්නයක්. නමුත් මේක අන්තිම තමයි අහන්නේ. සංඥා වේදනා නිරෝධ සමාපatti සඳහා කුමන දහම් වූ උපකාර වෙන්නේද කියන්නේ. එතකොට ඇත්තටම සංඥා වේදනා නිරෝධය අපිට හමු වෙන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින තැන. එහෙනම් මුලින්ම අහන ඕන ප්‍රශ්නේ තමයි අරමුණේ සත්‍ය දකින ආකාරය පජානාති කියන තැන. එහෙම වුණොත් තමයි එතකොට මේ ඉදවික්ක විකු මේ ශාසනය කරන කතා කරන්නේ. එතකොට එතකොට යෝනිසෝ මානසිකාරයත් යථාභූත ඥානයත් තමයි එතකොට ඔබගේ මේ මේ සිත වචි සංකාර කාය සංකාර මනෝ සංකාර. එතකොට මේ නිවන්නේ ඇත්තටම මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන. එතකොට එතන එතන එන සිත සිතින් මිදෙන මගක්. එතකොට එතකොට චිත්ත විමුක්තියක් කිව්වේ ඒකයි. එතකොට සිතින් මිදෙන මග නිවන් දකින මග නිස්සාරණ මගයයි කිව්වෙත් ඒකම. එතකොට මෙතනදී මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ තමයි එහෙමනම් මේ සත්‍ය කුමක්ද? සත්‍ය දකිනවා කියන්නේ අරමුණේ සත්‍ය දකින. එතකොට මේ දෙයක් නැති බව දකින එක. එතකොට එතනම තමයි එතකොට ආත්මයක් නැති බව දකින්න එක. එතකොට එතනමයි එතකොට ඒක සංඛාර දකින්න එක. එහෙනම් ආත්මය නැති බව එතනමයි සංඛාර දකින්න එක. එහෙනම් සංඛාර මේ ඔක්කොම අවිද්‍යාව දෙයක් කියලා දැනෙන එකයි එහෙනම් අවිද්‍යාව. එහෙනම් දෙයක් කියලා අපිට දැනෙන්නේ නැහැ සත්‍ය දකින්නවා නම්. එහෙනම් අපිට දෙයක් නැති වෙනවා. දෙයක් නැති වෙනකොට අනාත්මෙත් නැති වෙනවා. අනිමිත්තයි, නිමිති නැහැ, දෙයක් නැහැ. අනේ වුණොත් අප්‍රණීතයි. අනේ වුණොත් ශුන්‍යතයි. වැටුණාද දන්නේ නැහැ. ඊටාම ගැඹුරුයි මේ කාරණා ටික. හැබැයි අපි මේවා දිගින් දිගටම පැහැදිලි කරපු මේ මුළු ධර්මස්කන්ධෙම ඔබට මේ අතඹුලක්සේ ගත්තොත් මෙන්න මෙතනට තමයි එන්නේ අවසාන. අපි කිව්වා වෙනදා විදිහටම පේනවා වෙනදා විදිහටම ඇහෙනවා වෙනදා විදිහටම දැනෙනවා. හැබැයි ඒකකටවත් අයිති නැති ස්වභාවයකට ඔබ අවදි වෙනවා. අන්නේයි මොහතට අවදිය කියලා. එයයි මේ අපි කතා කරන අරහත් සමාධිය කරා යන ගමන. ඒ තුල අපිට හමු වෙනවා සංඥා වේදනා නිරෝධ සමාපatti. අපිට කියන්න ඕනුනේ පණවිඩේ එකයි. එයයි සත්‍ය කතාව. එය අන්තරු පිරිවැඩියන්ටත් හමු වෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය ධර්මය නොදන්න කෙනත් සමතේ වඩලත් ඒ ස්වභාවය තුල ඉන්නවා. හැබැයි එතන ආත්මයක් තියෙනවා. ඒක පොට්ටපාද සූත්‍රය තුලත් ඔබට දකින්න ලැබෙනවා. හැබැයි ඉදබික්කෝ එබික්කෝ මේ ශාසනයේ සමත විපස්සනා යුගන්ධන් ගමනක් යනවා. ඒ විපස්සනාව කියන්නේ විදර්ශනාවයි. ඒ සමත විදර්ශනා යුගන්ධන් ගමන තුළ මොකද සිද්ධ වෙන්නේ? ඇත්තටම එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. අරමුණෙන් අරමුණ මිදෙනවා. එතන එතන මිදෙනවා. යන් ඊ යන් ඊ තත්‍රාත්‍ර විපස්සති කියන තන්ට එනවා. අනේ එතනයි ඒ අරහත් සමාන. හැබැයි මේ හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රවටෙන්න එපා විඥාන මායාවෙන් මිදෙන ස්වභාවයක් ඔබට එනවා මේ අරමුණෙන් මිදෙන තැනම. ඒ ස්වභාවයේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්තාපෝච පටවි තේජෝ වායෝ නගාරති කියපු තැන. එත දීගන්ත රස්සංවාන තූලං සුභාසෝ දෙයක් හමු වෙන්නේ නැති තැන බාහිර දෙයක් නැති තැන අන්තයක් නැහැ ඇත නැත කියන අන්ත වලින් මිදෙන දහමක් හමු වෙනවා අන්න මජ්ජේ ඥානං කියන තැනට එනවා එහෙනම් අන් දෙයක් තිබ්බොත් ඔබට ඒ දිග කොට හීනි ප්‍රණයිත දුර ළඟ අර අතීත අනාගත පච්චුප්පන්නංවා ඕලාරි අජ්‍යත බහිද්ධාවා ඕලාරිකාව සුකුමාවා හීනාවා ප්‍රණීතාවා සන්තිකේවා දුර වේවා ළඟ වේවා ඒ කියන්නේ ස්කන්ධා ඒ ස්කන්ධා එක අල්ලගත්තොත් උපාදාන ස්කන්ධා. මේ ස්කන්ධේ විග්‍රහය. ස්කන්ධ සූත්‍රවල අපිට හමු වෙනවා. එතකොට මොකද්ද මේ කිව්වේ ස්කන්ධ කාය කියලා. මොකද්ද මේ කාය? අතරම කාය සංසිඳනවා කියන්නේ මේ ස්කන්ධ කාය සංසිඳෙන. ඒ කියන්නේ කුමක්ද මේ කියන්නේ? ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේත් ඒකමයි. මොකද්ද මේ කියන්නේ? හිතින් හදාගත්ත දෙයක් තමයි ස්කන්ධ කාය කියන්නේ. හිතින් හදාගත්ත දෙයක් තමයි අපි බාහිර තියනවා කියලා ගන්නෙ. හිතන දේ බාහිරේ කියලා ගන්න එක. පේනවනේ මේ හිතනවා කිව්ව නොතනයි. හිතන දේ බාහිර නෑ කිව්වෙත් ඕකයි. ස්කන්ධයේ උදේවැය දකිනවා කිව්වෙත් ඕකයි. අපි සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කිව්වෙත් ඕකයි. එනම් පජානාති කිව්වෙත් ඕකයි. එන යථාභූත ඥානය කිව්වෙත් ඒකයි. එන එක දකින කෙනාටයි අන්න යෝනිසෝ මනසිකරෝති තබ්බන් කියන තැනට එන්නේ. අන්න ඒ කෙනයි මේ සියලු දුකෙන් මිදෙන්නේ. එයා උත්තරීතත් අනුත්තරත්වයටපත් වෙන්නේ. ආත්ම සංඥාව ගිලීලා යනවා. අන්න ආත්ම ඊට පස්සේ ආරෝපණය දිය වේගෙන යන එකයි අර ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තියෙන්නේ. මේවා එකිනෙක හොඳින් පිරිසිදුව දැකගත යුතු තැන්. ආර්ය අෂ්ටාංග මාර්ගය කොතනද තියෙන්නේ කියන එක. රාග දේශමෝ කෙලස් පෙන්නේ කොතනද කියන එක. ඒ සත්‍ය දකින්න තනයි යථාභූත ඥානය ඇති තනයි ඒ මිදීම පච්චේ පරිග්ගා ඥානය කියන තැනයි නමුත් අපි මේ වචන භාවිතා කරනවා බුදුන් වහන්සේ එදා ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ කරපු ඒ බ්‍රාහ්මණ භාවනාවල තිබුණු ඒ ඒ වාසිතේම බුදුන් වහන්සේ වචනම ගන්නවා මේ සත්‍ය දකින්න තැනටත් ඉද බික්කය බික්කු මේ ශාසනේ ඒ විග්‍රහයන් වලට. ඒකයි මේ නෝ සමවත්ය කියන වචනේත් එතනම තියෙන්නේ. ඒකයි ඒ තියෙන වචනම මේ කතා කරන්නේ. හැබැයි මේ බොජ්ජංග ද්වයන් වදාමි කිව්වේ ඒකයි. ඒ කියන්නේ බොද්ධංග 14ක් වෙනවා. බොජ්ජංග සූත්‍රවල හමු වෙනවා. අන්තර පිරිවැඩියන් ගුණ බොද්ධංග වඩනවා මහණෙනි කියලා ස්වාමීනි කියලා බුදුන් වහන්සේට මහණ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා. එහෙමත් බොද්ධංග තියනවා මහණෙනි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට සත්‍විස් බෝධිපාශික ධර්ම මේ ශාසනයේ බුදුන් වහන්සේ වෙනස්ම ආකාරයකටයි පැහැදිලි කරන්නේ. ඒක ඔබ දකින්න මහා නුවණක් දක්ෂතාවයක් ඔබ තුළ ඉස්මතු විය යුතු වෙනවා. එන සත්‍ය ධර්මය ඔබට ප්‍රායෝගික විය යුතු වෙනවා. ඔබ ප්‍රත්‍යක්ෂ විය යුතු වෙනවා. ඔබට සමහරට පොතෙන් ඒක දකින්න ලැබෙන්නේ නැහැ. අපි මේ පැහැදිලි කරපු මේ කාරණා මේ අපි ඔබට නිර්මලව ගේන මේ කාරණා මේ මේ සූත්‍රය තුල එහා ගිය පැහැදිලි කිරීමක්. සූත්‍රයට එහා ගිය පැහැදිලි කිරීමක් අගමුල මැද හොඳින්ම මනාකොට ගලපලා ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රායෝගික පැත්ත ඔබ හඳුනා ගන්න. මේක සෛද්ධාන්තික තව කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සිලබස් එකක් නෙමෙයි. මේ අපේ ජීවිත කතාව. මේ අපේ සසර දුකේ අවසානය. එහෙනම් මේක ප්‍රායෝගිකයි. ඔව් ප්‍රායෝගිකයි. ඔබට මේක අත්දකින්න ලැබෙනවා. ඔබට මේ සාන්ත සෝය හමු වෙනවා. මේ බාහිර දෙයක් නැති බව දකිනකොට මේ සෝයට ඔබපත් වෙනවා. ඒ තුල ඔබට මේ Nirodhe තම වෙනවා. සංඥා වේදනා නිරෝධ සමාපත්තිය ඔබට හමු වෙනවා. ඒකයි අපි ඔබට කියන්නේ. ඒක දකින්න මහනුවණක් ඕනේ. පරයන්කේ ඔබට හොඳින් දකි. නමුත් සතරේ යව මේක පවතිනවා. හැබැයි ඉන් එහා ගිය අරහත් සමාධිය ඔබට හමු වෙනවා. ඒ අරහතන් ඒ ඇවිල්ලා රහ නැති වෙන තැනයි කෙනෙක් පුජ්‍යලයක් නැති අන රාග දේශමෝ කෙලස් ප්‍රේණ උන් තැනයි යමුවන්. ඒ තාක් ඔබ කෙලස් සහිතවයි කටයුතු සිද්ධ වෙයි. ඉතින් අන්තිමටම තියෙන තැන ඊටාම සියුම් තැනක් කම්පන චංචන දියවිය යන ස්වභාවය. ඉතින් ඒ තුල ඔබ අරහත්ත්වයටපත් වෙනවා. නැවත උප්පත්තියක් නැහැ. නහි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරේදී නැවත ගර්භයක කොහොමත් පිළිසිඳ ගැනීමක් මේ මගේ එන කෙනාට දික්ටිච අනුභගම්ම සීලවා කියන තැනින්ම හමුවන්නේ නැහැ. දික්ටිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ අන්න දර්ශනයටපත් වෙනවා. කාමේසු විනේය ගේදක් අර කම්සප් පිනවීමක් ආයතන පිනවීමක් නැහැ. නහි ජාතු ගබ්බසේයම් පුනරදි ගර්භයක නැවත පිළිසිඳ ගන්නෑ. ඒ කාන්තේම අනාගාමි භූමියෙන් එහා නැවත උප්පත්තියක් ගර්භයක පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ සුද්ධාවාසයෙන් වන්නේත් ඒසුද්දාවස කියලා කොහෙවත් දෙයක් නැහැ. මේ එළියේ තියෙන කොහෙවත් තියෙන ලෝකයක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ සංඥාව ස්වභාවය තමන්ගේ සිත තුළින්ම දැකලා ඒ සිතේම ස්වභාව ටිකක් මේ කතා කරන්නේ. ඒ තුලයි මේ සැකස්ම තියෙන්නේ. නැතු මේ එළියේම කොහෙවත් යන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒකයි සංඛාර ලෝක 31 ලෝක ධාතුවම සිත තුලින් සංඛාර උප්පත්ති සූත්‍රය අපි ඔබට ඉදිරිපත් කළේ. ඒකයි නවසත්තා වාස සංඥාවේ ස්වභාවය අනුව සත්තා වාස බුදුන් වහන්සේ පණෙවි සිත තුලින්ම දැකලා. ඒකයි ත්‍රිලෝකනාථ කියලා බුදුන් වහන්සේට කිව්වේ කාම් භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම සිත තුලින් දැකලා මිදෙන හැටි. එහෙනම් මනාකොට අගමුල මැද ගැලපෙන දේශනාවක් ඔබ අහනවා. ඔබ ඒ කාන්තේම නිවන් මඟ හමු වෙලා තියෙනවා. හැබැයි මේ මගේ යන්නේක ඔබගේ කටයුත්තක්. සත්තානං විසුද්ධියය දුක්ඛ දෝමනස්සානං අත්තගමය. ඔබ ඒ විසුද්ධියට එයි නම් ඔබ සියලු ඒ සත්‍ය දකී නම් සියලු දුකෙන් ඔබ මිදෙනවා. දුක්ඛ දෝමනස්ස අත්තගමය. ඥායස අධිගමයි අන්න ඔබ සිහිය අවදි කරගන්න යෝනිසෝ මනසිකාරය අවදි කරගන්න ඥායස්ස අධිගමයි. එයයි ඔබගේ අධිගමය. නිබ්බාන සත්‍ය කිරයයි. මේ සියලු දුකෙන් මිදෙන එකම මගයි මහණෙනි. ඒකායන මග්ගෝ අයම් භික්කවේ කියලා සතර සතිපට්ඨානේ දේශනා කරන්නේ. මෙන්න මේ තුලයි ඔබට. විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කියන තැනින් තමයි ලෝකයක් නැති බව දකින්නයි. එහෙනම් ඒ අනාත්ම ධර්මයේ තුලයි ඔබට ලෝකයක් හමු නොවෙන්නේ. එයයි සතර සතිපට්ඨාන කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි ඒත් ස්කන්ධයේ උදේවැ දැකීමමයි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒ කාය රූපස්සනාව තියෙන රූප ඒක දකිනවා වේදනානුපස්සනාව රූප වේදනා සංඥා සංකාර ඒ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන්නේ ආයතනයක් විදිහට ඒකට එකතු වෙලා අනු විඥාන මනෝ විඥාන දෙයක් හදලා දෙන හැටි. මේ සතර අතිපට්ඨානෙමයි මෙතන තියෙන්නේ. එකකට එකක් ඔබට වෙනස් වෙනස් දේවල් නෙමෙයි එකම කතාවක් එකම ගමනක් විග්‍රහයන් කීපයක්. හොඳින් දකින්න ලැබෙනවා, හොඳින් අහන්න ලැබෙනවා. ඒ වගේම ඔබට ප්‍රායෝගිකව මේ මගේ යන හැටිත් අපි පෙන්වා දෙනවා. මේ මගේ යෑම හැබැයි ඔබගේ කටයුත්තක්. කල්‍යාණ මිත්‍රයා මඟ පෙන්වනවා පමණයි. ඒ සදාතනික සුවයට ඔබ මේ මොහොතෙමපත් වෙනවා. ඒ තුල ඔබ නැවත දුකකට වැටෙන්නේ නැහැ. සියලු දුකෙන් ඔබ මිදෙනවා. එතෙන් දුකෙන් මිදෙන මගක් ලෝකට එලි කරේ. ඒ සත්වයා දුකෙන් මුදවන්නයි. ඒ මහා කරුණාවෙන් මේ සත්‍ය ලෝකෙට හෙළි කරේ. ඉතින් ඒ ඒ සදාතනික සොයක් මහා අමරණීයත්වයක් මේක මරණයක් නෑ වරදියක් නෑ මැරෙන කෙනෙක් නෑ මේ මොහොතේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. අන ෂණ සම්පත්තිය දකිනවා අන්න අවදි වෙනවා. ඒ අවදිය තුළ ඒ උත්තරීතර හොදකලාව ඔබට හමු වෙනවා. ඉතින් ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ මේ ධර්මයේ දකින්න. ඒ මුනොත් අන්න නත්ති මේ සරණම් වෙන සරණක් නැහැ. ඒ ස්වභාවයයි බුද්ධ ස්වභාවය. ඒ සෑම සිතකම පවතිනවා. සිතක් කොතරද එතන මිදීමකුත් තියනවා කියවන්නේ නිසායි. අන්න තෙරුවන් සරණ ඔබට හිමි. එනේන සිත දැකලා මිදෙන එකයි සංඝන් සරණං කියන්නේ. එහෙනම් ඔබ තෙරුවන් සරණ ගිය ආර්යයන් වහන්සේ නම. ඔබ දැන් බුද්ධ වන්දනාව කරනවා. මැටි රූපෙට වඳිනවද? නෑ. ධර්මය දැකලා තම සිත තුළින් තමේ තමන්ගේම සිතේ බුද්ධ ස්වභාවය දකිමින් වන්දනා කරනවා. සාදු සාදු කියලා නේ. එයයි වෙන්න ඕනේ. හොඳමයි එහෙනම්. බෞද්ධයාගේ පිබිදීමයි මේ බුද්ධ ශාසනයේ 2500 ගිය තැන ඒ බුද්ධ ශාසනයේ පිබිදීමයි බුද්ධෝත්පාද නාලිකාවයි. ඒ තුලනේ ඒ සිදුවන්නේ කියලා අපි ඔබට කියවන්නේ නිසායි. මේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් කරන දේශනා අති ගැඹීරයි, අති උත්කෘෂ්ටයි, අති විශිෂ්ටයි. මේ දරණ තලයේම දෙදුරුම් කන ඒ ලෝම දෙදරයි කියන දේශනා මාලාව අපි ඉදිරිපත් කළෙත් මෙන්න මේ කාරණාව නිසාමයි. අද බොහෝ අයට ඒක අත්දකින්න ලැබිලා තියෙනවා. බොහෝ අය අද අත්දැකීම අත්දකිනවා. එයයි මේ සසර දුකේ නිමා. ඉතින් මේ මාණික්‍ය රත්නේ මේ පුංචි දිවයිනේ මේ හදාගෙන තියෙන සූත්‍ර පිටකයේ තියෙන ඒ සූත්‍රවල අඩංගුයි. හැබැයි ඒක දකින්න ප්‍රත්‍යක්ෂ ඥානයක් ඕන. අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් යමෙක් ඒක දැක්කොත් ඒ ලෝකෙට හෙළි කරොත් ඒ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ පිබිදීම. ඉතින් මේක කෙනෙක් නෙමෙයි බුද්ධ කියන කෙනෙක් නෙමෙයි ඒ සුන් ස්වභාවයයි පටිසම්පාද අවබෝධයයි ඒ තුල ඒ ස්වභාවයට අවදි වෙන්නේ ඒ අප්‍රමාණ චේතෝ විමුක්තියට එන්නේ අනිමිත්ත ශුන්්‍යතා ප්‍රණීත කියන චේතෝ විමුක්තිය තුලයි ආ මහා මෛත්‍රිය උපදින්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නේ මේ මොහොතේමයි මේක පෙරපසු නොවි දකින්න දැක්මක් ආයි තුන් කාලයකට අයිති නෑ අකාලික ධර්මය ඔබට හමු වෙන්නේ එහෙනම් පතන අවබෝධයකින් නිවන් දකින කතාව මේ ධර්මයේ තුල නැහැ. මේ සාන්දි ටික අකාලික ඒපසි කෝපනායක ධර්මේ නම් මේ මොහොතෙමයි නිවන් දකින්නේ. දැන් ඔබට පැහැදිලි. ඒ නිවන් මඟ ඇර බෞද්ධයාට වෙන භවය පතන කතාවක් නැහැ. වෙන ධර්මයක් කොහෙවත් නැහැ. වෙන සත්‍යයක් කොහෙවත් හමුවන්නේත් නැහැ. ඒකායන මග්ගෝයම් භික්කවේ කිව්වෙත් ඒකයි. එහෙනම් ඔබට ඒ දහම අහන්න ලැබෙනවා. ඒ ඔබගේම වාග්යයි. ඒ මේ දිවයින පිරිසිදු වෙන යුගයයි. ඒ දිවයින පිරිසිදු වෙලා මේ ධර්මයේ ඉස්මතු වෙන යුගයයි. ඒ ධර්මා දීපේ විවිධීමයි. එයයි මේ බුද්ධෝත්පාද නාලිකාවේ මේ හොඳමයි එහෙනම්. තේරුවන් සරණයි. හැමෝටම මේ සත්‍ය අවබෝධ කරගන්න මේ බුද්ධෝත්පාද නාලිකාව මහෝපකාරී වේ. සියලු දුකේ මිදෙන ලෝක සත්‍යයට මේ හැම වචනයක්ම උපනිශ්‍රේ වෙන්න එයයි අපගේ අදහස. හොඳමයි එහෙනම්. හැමෝටම තේරුවන් සරණයි. ඔබ ඒ මග යන්න ඔබ සියලු දුකෙන් මිදෙනවා ඒකාන්තයි. තෙරුවන් සරණයි. නැති අර උපනිෂ්ඨය වෙනවා. යම් කිසි තත්තාකාරයෙන් මේ සත්‍ය දකින තැනයි මේ උපනිෂ්ඨය වෙන්නේ. තත්තාකාරයේ දැකීමයි එතකොට සංඥා වේදනා නිරෝධයට මේ සතර ඉරියව්වට එන අරමුණේ සත්‍ය දකින තැනයි මේ උපනිෂ්ඨය වෙන්නේ නිරෝධ සමාපත්තිය හමුවන්නේ කියන එකයි මේකේ තේරුම. සාදු බන්තේ කියලා එතකොට චිත්ත ගෝපයතුමා ඒ වාක්‍යෙදී එතන සූත්‍රය තුල